පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදයක් පිණිස වදාළ දේශනා දෙකයි තියෙන්නේ. එකක් තමයි රතන සූත්‍රය අනිත් එක තමයි දජග්ග සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මේ දජග්ග සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ සවැත්නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ පෙර සිදුවීමක් තමයි මේ දේශනාව සඳහා උපයෝග කරගෙන තියෙන්නේ. මොකද සූත්‍රයේ මුලම සඳහන් වෙනවා භූත පුබ්බං වික්කවේ. මහණෙනි මම පෙර සිදුවීමක් අරමුණු කරගෙන තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒ පෙර සිදුවීම මුලින්ම භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි ඉස්සර දෙවියන් සූරයන් ඒ වගේම අසුරයන් අතර යුද්ධයක් පැවතුණා. ඉතින් මේ යුද්ධය පැවතිච්ච වෙලාවේ සූරයන් නැත්තම් දෙවියෝ කියනවා මේ යුද්ධයේදී අසුරයන් පරාද වුණොත් දෙවියන් ජයග්‍රහණය කළොත් ඒ ප්‍රධාන අසුරයා දිව්‍ය සභාවට සුධර්මා දිව්‍ය සභාවට අතපය බැඳලා අරගෙන ඉන්නට ඕන කියලා සක්ත දේවේන්ද්‍රයා විසුණ අනිත් දෙවිවරුන්ට මතක් කරනවා මෙන්න මෙහෙම තමයි මේ දේශනාව ආරම්භ වෙන්නේ. ඊට කලින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ සක්දෙව දුන් පිළිබඳව උන්වහන්සේ ඉතාම ලස්සන විග්‍රහයක් මේ සූත්‍ර දේශනාව ආරම්භයේදී පැහැදිලි කරනවා. ඉන්නතුනේ මගද රටේ මචල කියලා ගමක් තිබුණා. මේ ගමේ හිටියා මග කියලා තරුණයෙක්. මේ තරුණයා බොහොම සමාජශීලී කෙනෙක්. මෙයා පාරවල් සුද්ධ කරනවා, ඒ වගේම හේ දඬු හදනවා, මිනිස්සුන්ට උපකාර කරනවා. ඉතින් මේ විදිහට පුදුම විදිහේ සමාජ සත්කාර කරපු කෙනෙක්. ඉතින් මෙයාගේ මේ ಗುಣධර්ම වලට පැහැදුනා තවත් 33 දෙනෙක්. දැන් මේකල ඔක්කොම එකතු වෙලා නොයෙක් විදිහට පාරවල් සකස් කරනවා. ඒ වගේම ඒ දඬු හදනවා. පුදුම විදිහේ මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට ඒ ගමේ හිටපු මතල කියන ගමේ හිටපු ගම්මුලා දෑනියා ගම්මුලා දෑනියා බැලුවා මේ තරුණයෝ මේ අමුතු වැඩක් කරන්න. මේකෙන් මේ ගමේ දඩමක් නැහැ. ඒ වගේම මේකෙන් මත් වතුර මිනිස්සු පෙරන්නේ නැහැ. ඒකෙන් මට ආදායම හරි අඩුයි. මං හොඳ වැඩක් කරන්න ඕන කියලා රජුරවන්ට ගිහිල්ලා මතක් කළා ස්වාමීනි මේ මතල ගමේ තරුණයෝ 33 දෙනෙක් එකතු වෙලා 아무තු වැඩක් කරගෙන යනවා. මේක ඔබතුමාට ඔබතුමාගේ රාජ්‍යයට මේක අනතුරක් වෙන්නත් පුළුවන්. ඉතින් රජුරුවත් මේක හෙව්වේ බැලුවේ නැහැ. රජුරුවත් මොකද කළේ? මේ 33 දෙනා කැඳෙව්වා. කැඳවලා කිසිම හේල්ලක් බැලිල්ලක් නැතුව ඒ කාලේ දඬුවම් හරි දරුණුයි. ඇත්තුලවා පාගවන්න නියම කළා. ඒ වෙලාවේ මග තරුණයා අනිත් 33 දෙනාටම කිව්වා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ රජුරවන්ටත් මේ හැම දෙනාටම මෙත් සිත පතුරවමු. ඉතින් දැන් හොඳට මෛත්‍රී සිත පතුරවනවා. ඉතින් ඇත්තු දැන් පාගන්න යැත්වෝ ඇවිල්ලා ඇත්තු ළඟා පාගවන්න හදනකොට ඇත්තු මේ මගධ තරුණයා ඇතුළු මේ 33 දෙනා දැකලා දුවන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මේ ඇත්තෝ හිතනවා මේගොල්ලෝ ළඟ අලි මන්ත්‍ර ඇති. රජුරවන්ට මතක් කරනවා මේ අලිලවා පාගවන්න බෑ. ඉතින් රජුරු ඇවිල්ලා මේගොල්ලෝ ළඟට ඇවිල්ලා අහනවා මොන හරි මන්ත්‍ර තියෙනවද? ඒ වෙලාවේ මගල් තරුණයා කියනවා අපි ළඟ එහෙම මන්ත්‍ර නැහැ. හැබැයි අපි හොඳට මෙච්චිත පතුරවනවා. ඉතින් රජුරවන්ට මේ තරුණයොත් එක ටිකක් කතා කරන්න හිතෙනවා. කතා කරගෙන යනකොට පින්නතුන් තේරෙනවා මේගොල්ලෝ බොහෝම ධාර්මික අය. ඉතින් මේ කතාව අහලා රජුරෝ තේරුම් ගන්නවා මේක මේ ගම්මුලා බෑණියාගේ යටයක්. ඉතින් ගම්මුලා බෑණියා එකෙන් අයින් කරලා මේ ළමයි 33 දෙනාට දෙනවා ඒ පලාතේ වැඩ කරගෙන යන්න. මේගොල්ලෝ බොහෝම ශ්‍රද්ධාවෙන් තාම උනන්දුවෙන් මේ අපුද්ධෝත්පාද කාලයක මේ විදිහට වැඩ කරගෙන යනවා. වැඩ කරගෙන ගිහිල්ලා මේගොල්ලෝ වයසට ගිහිල්ලා මිය පරලෝ ගිහිල්ලා තවසිසා දිව්‍ය ලෝකෙ උපදිනවා. මේ ප්‍රධාන තරුණයා මග තරුණයා සක්දෙව දුන් වෙලා ඉපදෙනවා. ඊතුරු පිස්සුන් දෙනා තවසිසා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. මේ එක්කෙනෙකුට කෝටියක් පිරිසක් ඉන්නවා. ඒකනේ අද අපි ඔය 33 කෝටියක් දෙවියන්ට කියලා කියන්නේ ඕකයි. ඔය 33 දෙනාට කෝටි කෝටි පිරිස ඉන්නවා. අදටත් ඔය දේව කන්නලව්වල මෙයත් වහලා තියෙන 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට කියලා කියන්නේ ඕකයි. එතකොට දැන් මේවා පින්නතුනේ මේ බුද්ධ වචනේ සමහර වෙලාවට දේශකයන් වහන්සේලා මේ වගේ දේශනා කරන්නේ නැහැ. මොකද සමහර අය මේවා පිළිගන්නේ නැහැ. මොකද සද්ධාව නැත්තම් මේවා පිළිගන්න බෑ. නමුත් මේ මම මේ කියන්නේ බුද්ධ වචනේ. දැන් දිව්‍ය ලෝකයේ සත්‍යෝදුන් පහළ වුණා. මේ 33 දෙනා 33 කෝටියක් දෙවියන් පිරිවරාගෙන පහළ වුණා. දිව්‍ය ලෝකේ හිටපු පින පරිහානියට පත්වෙච්ච දිව්‍ය කොට්ටාසයක් හිටිය තවතිසාවේ. ඒගොල්ලෝ කල්පනා කළා දැන් මේ අලුතෙන් දිව්‍ය ලෝකයට විශාල පිරිසක් ආවා. අපි ඒගොල්ලෝ පිළිගන්න ඕනේ. ඉතින් පිළිගන්න ඕන කියලා උත්සවයක් සංවිධානය කළා. උත්සවයක් සංවිධානය කරන ගන්ධපාන කියලා මධ්‍යසාරක් මේකට එකතු කළා. මධ්‍යසාරත් එකතු කරලා සක්‍රෝදුන් ඇතුළු මේ 33 දෙනාටම ආරාධනා කළා. ඒ වගේ මේ පිරිසක් විශාල වශයෙන් මේ උත්සවයට ආවා. ඉතින් සක්‍රෝදුන් බොහොම ධාර්මිකයි. දැන් මධ්‍යසාර රත්තරන් කෝප් වලට වක්කර වක්කර දෙනවා. ඉතින් මේ 33 දෙනා හිමීට සක්දේවදුන් දිහා බැලුවා. මේ වෙලාවේ සක්දේවදුන් මේගොල්ලන්ට සංඥා කළා ව මැදසාර බොන්න එපා. හැබැයි මේගොල්ලෝ එකපාර ප්‍රතික්ෂේප කළේ නෑ මොකද හිත දෙය නිසා බොනවා වගේ රඟපෑම හැබැයි බිව්වේ නෑ. දැන් මෙහෙ වුණත් දැන් බලන්නකෝ සමහර අය උත්සවවලට ගියාම මත් වතුර බොන්නේ නැත්නම් ඉතින් මොනවා හරි බීම එකක් වතුර එකක් බොනවා. ඉතින් අනිත් අයගේ හිත රිදවන්න බැරි නිසා. ඉතින් එහෙත් එහෙම තමයි. ඉතින් මේගොල්ලෝ ධාර්මික ගමනක් ගියපු අයනේ. ඉතින් මේගොල්ලෝ මේ මධ්‍යසාර දිව්‍ය නැහැ. ඉතින් අර පැරණි දිව්‍යවරු පිනක් පිරිහිලා තිබුණේ මේගොල්ලෝ හොඳට මධ්‍යසාර දිව්වා. ගිහිලා පින්නතට හොඳටම වෙරි වෙලා ඉතින් මේගොල්ලෝ දැන් අර රන් පොළවේ එහෙ මෙහෙ වැටිලා. ඉතින් ඒ වෙනකොටම මේගොල්ලෝ මෙතනින් පහළට චුත වුණා. මේගොල්ලන්ට වෙනම විමානයක් සකස් වුණා. ඒක තමයි අසුර විමානය. මේ අසුර විමානය සකස් වුණේ ඒක තියෙන්නේ මුහුදෙමුත් යට සිනේරු පර්වතයට පහළ. මේගොල්ලෝ අර විදිහමයි රූපය හොඳට තියෙනවා. දෙවියන් හා සමානයි මේගොල්ලන්ට තේරුනේ නෑ අපි දැන් තෞතිසාවෙන් අසුර විමානයට ඇවිල්ලා කියලාවත් තේරුනේ නෑ. ඉතින් දිව්‍ය ලෝකයේ ඉන්න තුනේ කාලයකට පරසතු මල් පිපෙනවා. පරසතු මල් පිපෙනකොට ඒ දෙවියන් ඒ උයන් වලට යනවා ඒ මල් නෙලන්නට. ඉතින් අසුර ධමනේ ඔය විදිහටම මල් පිටන කාලේ ආවා. ඉතින් මේගොල්ලෝ උයනට ගියාම ඒ පරසතු මල් දැයි. චිත්ත පාටලී කියන නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් කොළොංගස්වල මල් පිපිලා තියෙනවා මේගොල්ලෝ දැක්කා. මේගොල්ලෝ දැක්කහම මේගොල්ලන්ට තේරුණා අලුතෙන් ආපු සක්‍රය අපිව රැවැට්ටුවා. අපිව රවට්ටන අපිට මේ වෙන ලෝකයක්ම වල අපි මෙහෙට ගෙනල්ලා. ඔන්න සක්දෙවුතුන් කෙරෙහි වෛර වැඩගත්තා. දැන් මෙහෙ වුණත් බලන්න ඔය තමන් මත් වතුර පාවිච්චි කරලා තින් මොන හරි අලාභයක් වුණාම අනිත් අය තමයි අල්ලගන්නේ. ඉතින් මෙහි වගේම තමයි බලපුවාම හිත්. අන්තිමට මොකද වුනේ? මේ අසුරයෝ දෙවියන් සමග යුද්ධ කරන්න සැලසුම් කළා. හැබැයි සක්දෙව්දුන් බොහෝම ඥානවන්තයි. සක්දෙව්දුන් දැනගෙන හිටියා කවදා හරි මේගොල්ලෝ යුද්ධට එනවා. ඒ නිසා සක්දෙව්දුන් මොකද කළේ? සක්‍රයා පින්නතුනි ආරක්ෂක වළලු හතරක් හැදුවා. යතේ ආරක්ෂක වළල්ලට නාග කියන පිරිස එදෙව්වා. නාගයෝ කියලා කියන්නේ තරු දිව්‍ය නාග. ඒගොල්ලන්ට හොඳට ශරීරම වා ගන්න පුළුවන්. ඉතින් මොහොතේ ඉන්න පිරිසක් මේ නාග පිරිස යටම ආරක්ෂක වලට දැම්මා. කවුද දැම්මේ? සක් දෙවතුන්. ඊළඟට සිනේරු පර්වතයේ ළඟට වගේ ගරුඩ ගරුඩ පිරිස එදෙව්වා. ඊළඟට පින්නතුනේ සත් දෙවිඳුන් රාක්ෂ පිරිස ඊට උඩින් යෙදෙව්වා. ඊටත් උඩින් යක්ෂ පිරිස යෙදෙව්වා. ඊටත් උඩින් තමයි සතරවරම් දෙවියෝ දසරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍යමන කියන සතරවරම් දෙවියෝ ආරක්ෂාවට හිටියේ. ඉතින් දැන් අසුරයෝ යුද්ධයට සූදානම් වුණා. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන මේ යුද්ධයේදී පින්නතුනි ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. මේ යුද්ධයේදී ලේද කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සූත්‍රයේ තියෙන්නේ කොහොමද බයංවා සම්විතස්සංවා ලෝමහංසුවා. දිව්‍ය ලෝකයේ ස්වභාවය නැත්නම් ඔය අසුර ලෝකයේ යුද්ධයේ ස්වභාවය තමයි බය කරනවා. දැන් පිරිසක් තව පිරිසක් බය කරාම ඒ බය වෙච්ච පිරිස පරාද වෙනවා. ඒකයි දිව්‍ය ලෝකයේ ස්වභාවය. නැත්තම් මේ අසුර ලෝකයේ යුද්ධයේ ස්වභාවය තමයි බය කිරීම. ඉතින් දැන් අසුර පිරිස මොකද කළේ? අසුර පිරිස මුලින්ම ඇවිල්ලා මේ නාග පිරිසත් එක්ක බය කරා. නාග පිරිසව බය කළා. නාග පිරිසක් නොයෙක් සියස් වලාගෙන මේ අසුර පිරිස බය කරන්න පහන්සි ගත්තා. නමුත් අසුර පිරිස විශාලයි. ධර්මයේ සඳහන් වෙනවා අර උඹහාකේ මෙරියෝ එන්නා වගේ විශාල වශයෙන් මේ යුද්ධයට ඇවිල්ලා තියෙනවා. ඉතින් නාග පිරිස හොඳටම මේකට බය වුණා. නාග පිරිස බය වුණාම නාගයෝ ටික ඔක්කොම යට වුණා. කාටද මේ අසුරයන්ට? එතකොට දැන් නාග පිරිසයි අසුර පිරිසයි දෙගොල්ලොම එකතු වෙලා ඊළඟ ඊළඟ ආරක්ෂක වළල්ල දක්වා ගියා. එතන ඉන්නේ ගරුලෝ. මේ ගරුලෝ පිරිස අර විදිහටම මේ දෙගොල්ලෝ බය කරන්න හැදුවා. නමුත් ඒ දෙගොල්ලෝ බය වුණේ නැහැ. ගරුල පිරිසක් යට වුණා. දැන් මෙහි තියෙන බය කිරීමනේ. එතකොට දැන් පිරිස් දෙකක් එකතු වුණා අසුරයොත් එක්ක. ඊළඟට උඩට එනකොට රාක්ෂ පිරිස රාක්ෂ පිරිසක් අර විදිහට නටත් කරගත්තා. ඊළඟට පින්නතුනේ යක්ෂ පිරිස. යක්ෂ පිරිසක් අර විදිහටම යටත් කරගත්තා. ඒ විශාල බලකායක්. ඔන්න සතරවරන් දෙවියන්ට ආරංචි වුණා. දැන් මේ අසුරයෝ සියලුම බලමුළු කඩාගෙන ඉස්සරහට එනවා. ඒ වෙලාවේ සතරවරම් දෙවියෝ සක්දෙවතුන්ට ගිහිල්ලා මතක් කරනවා දේවයන් වහන්සේ මේ අසුරයෝ මහා බලමුළුවක් හදාගෙන අපිත් එක්ක යුද්ධ කරන්න එනවා. ඒ වෙලාවේ සක්දෙවතුන් තමන්ගේ පිරිස සුධර්මා දිව්‍ය සභාවට කැඳවලා කියනවා දැන් මේ අසුරයෝ අපිත් එක්ක යුද්ධයකට එනවා. යුද්ධයකට ආපුවාම ඕගොල්ලන්ට බයක් තැති ගැනීමක් ලොම්දහ ගැනීමක් වුණොත් මගේ මේ රතය වෛජ්‍යන්ත රතය මේ රතේ තිබෙන දදාග්‍රය දිහා බලන්න ඕන. දින තුනේ සක්‍රීය දුන්ගේ රතේ ගැන ධර්මයේ සඳහන් වෙනවා මේක යොදුන් 150ක් දිගයි. මේ රසය. යොදුනක් කියලා කියන්නේ සතපොම් 16ක්. එතකොට පින්නතුනේ මේක සතපොම් විශාල ප්‍රමාණයක් 2000කට වඩා දිග රතයක්. ඒක නිසා දිව්‍ය ලෝකයේ ස්වභාවය. මේකේ හයි කරලා තියෙන කොඩිය ගැන පින්නතුලට කියන්න දෙයක් නැහැ. මේ සක්දේව දුන් කියනවා මගේ රතේ සවි කරලා තියෙන මේ කොඩියේ අග බලන්න. දැන් අද උනත් බලන්න යුද්ධයක් පවතිනකොට ඒ ප්‍රධාන සෙන්පතියෝ කියනවානේ අපි සුදු පිටියේ ඉන්න ඕගොල්ලෝ බය වෙන්න එපා කියලා සාමාන්‍ය සෙබළු දිල් ගන්නවා. අන්න ඒ වගේ එකක් තමයි සක්දේව දුන් කළේ. ඕගොල්ලන්ට මේ යුද්ධයේදී විශාල පිරිසක් වෙනවා. හැබැයි මේ පිරිස එනකොට බයක් ඇති ගැනීමක්, දොම්දහ ගැනීමක් ඇති වුණොත් මගේ මේ කොඩියේ දජාග්‍රේ කොඩිය කෙලවර කොඩිය දිහා බලන්න. ඊළඟට ශක්තිය උදෙන් කියනවා බැරි වුණාවත් මාව සිහි කරගන්න බැරි වුණොත් මාව සිහි කරගන්න බැරි වුණොත් ප්‍රජාපති දිව්‍ය රාජයා සිහි කරන්නේ ප්‍රජාපති දිව්‍ය රාජ්‍යයක් මේ යුද්ධයට මාත් සමගෙනවා. එයා බොහොම ප්‍රබල රජ කෙනෙක්. ඒ ප්‍රජාපති දිව්‍ය රාජයාගේ කටේ සවි කරලා තියෙන කොඩිය දිහා බලන්න. එතකොට ඕගොල්ලොම බය ඇති ගැනීම සියල්ලම පහ වෙලා යයි. ප්‍රජාපති සිහි කරගන්න බැරි වුණොත් ඊසාන දිව්‍ය රාජයා සිහි කරා. මොකද ඊශාන දිව්‍ය රාජයක් මේ යුද්ධයට එනවා. එයාගේ රසේ සවි කරලා තියෙන කොඩිය දිහා බලන්න. ඊශාන දිව්‍ය රාජයාගේ කොඩිය දකින්නත් බැරි වුණොත් සිහි කරගන්නත් බැරි වුණොත් මේ යුද්ධයට එනවා වරුණ දිව්‍ය රාජයා. වරුණ දිව්‍ය රාජයාගේ දඩාග්‍රේ දිහා බලන්න. එතකොට ඕගොල්ලන්ට ওই බය ඇති ගැනීම සංත්‍රාපේ නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට දැන් සක්දෙවුන් තමන්ගේ පිරිස දිරි ගන්නවා. පින්නතුනේ පින්නතුල හොඳට තේරුම් ගන්න ඕන ඇත්තටම මේ গুপ্ত දේවල් වල තියෙන බය ගැන්වීම තමයි. දැන් මම පිටි ඉස්සර ටික කාලයකට කලින් සෝමාවතී චෛත්‍ය වඳින්න ගියා. සෝමාවතී චෛත්‍යය වඳිනකොට සෝමාවතී ඉන්න ප්‍රතිහාමුදුරු චෛත්‍ය මළුට ඇවිල්ලා මට කිව්වා අනේ හාමුදුරනේ පොඩ්ඩක් එන්න මේ අම්මා කෙනෙක් ආවේශ වෙලා කියලා. ඉතින් ඒ වෙලාවේ අපි මඩුවේ දවල් කාලේ ඉතින් අම්මා කෙනෙක් ආරුවට වෙලා. ඉතින් මේ තරුණ අම්මා කෙනෙක්. ඉතින් ආවාස ළඟ දැන් මෙයා දුව පෙල්ලෙනවා. ඒ වෙලාවේ මට මතක් වුණේ අනේ මෙතන මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. මෙතන මේ විදිහට හැතරෙන්න පෙරලෙන්න හොඳ නැහැ. මම කෙලින්ම යම්මට කිව්වා කරුණා කළා උතන යක්ෂයෙක් හරි භූතයෙක් හරි මොකෙක් හරි ඔය විදිහට මෙතන හැතරෙන්න බෑ. කරුණා කළා නැගිටින්න මෙතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. එහෙම කියපු ගමන් මේ අම්මා ගල් ගහිලා එකපාර බොහොම සුවතව නැගිට්ටා. ඉතින් නැගිට්ටට පස්සේ පින්නතුන දැන් ඉතින් මම කරොම් මෙතන බුදුන් වන්දින තැනක් මෙතන මේ විදිහට හැසිරෙන්න එපා. ඉතින් මෙයාගේ මහත්යාට මෙයාට ස්වාමීන් වහන්සේලාට කාටවත් මෙල්ල නොවිච්ච කෙනා දැන් මේ වචනේට එකපාර මෙල්ල වුණා. ඉතින් ඒ වෙලාවේ දැන් මෙතන හිටපු ඒ ස්වාමීන් වහන්සේ මගෙන් අහනවා ඔබ වහන්සේ මන්ත්‍ර දන්නවද කියලා. ඉතින් ඇත්තට මම දන්න මන්ත්‍රයක් නෙවෙයි මම කෙලින්ම බය නැතුව මට ඒ වෙලාවේ මතක් වුණේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන කාටවත් මේ විදිහට දඟලන්න බෑ. ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. අර බලන්න ඔය ගොත්ත දේවල් වලට තියෙන අපිත් බය වුණොත් ඒක ඊට වඩා වැඩි. එහෙමනම් අපි බය නැතුව කෙලින්ම කතා කළොත් ඒවා එහෙම්ම යටපත් කරන්න පුළුවන්. මේ දෙවියන් අතර තියෙන්නේ ඇත්තටම මෙහි වගේ ගහගන්නේ නැහැ දැන ඒ මේ විදිහට ලේ වැගිරීම එහි තියෙන තනි කරන බය වැටීමක්. දැන් මේ විදිහට සක් දෙවතුන් තමන්ගේ දෙව් පිළිසට කිව්වා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි දැන් මේ කතාව වික්ෂුන් වහන්සේලාට මේ විදිහට කියන්නේ. මහණෙනි මේ විදිහට මම මේ පෙරවුවක් තමයි මේ කියන්නේ. සක්දෝදුන් තමන්ගේ පිටිස කැඳවලා මේ විදිහට මතක් කළා මොකද්ද බයක් ඇති වුණොත් ලොම් බහ ගැනීමක් ඇති වුණොත් පැති ගැනීමක් ඇති වුණොත් සක්දෙවතුන්ගේ නැත්නම් ප්‍රදාපති දිව්‍ය රාජාගේ වරුණ දිව්‍ය රාජාගේ ඊශාන දිව්‍ය රාජාගේ හරි පොඩි දිහා බලන්න කියලා සක්දෙවතුන් ප්‍රකාශ කරනවා මහණෙනි ඔය කොඩිය දිහා බලනකොට බය පැති ගැනීම සංත්‍රාපය නැති වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන් ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි ආරණ්‍යක හරි රුක්ෂ මූලයක හරි ශුන්‍යාගාරයක හරි වික්ෂුන් වහන්සේ නමක් ඉන්නකොට මෙතන වික්කවේ කියලා කිව්වහම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම දැනෙනවා. එහෙමනම් දැන් මේ පින්නතුන්ලාටත් බයක්, තැත ගැනීමක්, ලොම්දහ ගැනීමක් ඇති වුණොත් උන් බුදුරජාණන් වහන්සේ වදාරනවා සිහි කරන්න ඕන දේ. එතකොට ඊට කලින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සක්‍රයාගේ නැත්නම් අනිත් දෙවිවරුන්ගේ මේ දජාග්‍රයන් සිහි කරනකොට බය නැති වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්. ඒකට හේතුව වශයෙන් උන්වහන්සේ වදාරනවා සක්‍රයා අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ සක්‍රයා රාගය දුරු කළා නැහැ ද්වේෂය දුරු කළා නැහැ මෝහය දුරු කළා නැහැ එහෙමනම් කෙනෙක් සහිත කෙනෙක් එහෙමනම් සක්‍රාතක් බයසට ගැනීම, ලොම්බැහැ ගැනීම ඇති වෙනවා. එතකොට බලන්න පින්නතුලි දෙදෙව් ලොවට අධිපති සක්දෙව් දුන්ටත් බයසට ගැනීම ඇති වෙනවා. එතකොට අපි ඊට පහලින් පහලින් ඉන්න දෙවරු ළඟට යන අපේ බය නැති කරගන්න. ඒක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි මේ දේශනාව අනුව. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයන්ට ඔය එක එක গুপ্ত දේවල් සිහි කරන්න දෙයක් නැහැ. බයක් ඇති ගැනීමක්, ලොම් බැහැ ගැනීමක් වුණොත් උන්වහන්සේ වදාරනවා මාව සිහි කරන්න. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි එවැනි බයක් ඇති ගැනීමක් සංත්‍රාපයක් ඇති වුණොත් ලොම් දැහැ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ සීකරන් බුදුරජාණන් වහන්සේ සීකරන්නේ කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හැම තැනකම පින්නතුනේ හඳුනගන්නේ තථාගත කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම තමන් වහන්සේ හඳුන්වගෙන තියෙන තථාගතෝ භික්කවේ. තථාගත කියන වචනේ ලොකු තේරුමක් තියෙනවා. තථාගත කියලා කියන්නේ පින්නතුනි පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. ආගත කියලා කියන්නේ එසේ වූ තත්වයට පත්වෙච්ච උත්තමයා කියන එක. දැන් බලන්න අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල් වලට සංසන්දනය කරන්නනේ. දැන් අපි කෙනෙක් දැක්කහම ඔයා වගේමයි අරයා කියනවා. රටකට ගියොත් මේ රට වගේමයි අර රට කියනවා. ඊළඟට පින්නතුනේ ගයක් දැක්කොත් මේ ගෙදර වගේමයි අර ගෙදර කියනවා. තියෙන දෙයක් සංසන්දනය කරන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි එහෙම සංසන්දනය කරන්න වස්තුවක් ලෝකේ නැති නිසා තමයි තථාගත කියලා කියන්නේ. මෙසේ වූ தත්වයට පත්වෙච්ච උත්තමයා නෙවෙයි එසේ වූ தත්වයට පත්වෙච්ච උත්තමයා. එහෙමනම් දැන් බලන්න ඒ තථාගතයන් වහන්සේ වදාරනවා උන්වහන්සේගේ ගුණ සීකරන්න. කොහොමද සීකරන්නේ? කෙලෙස් බිඳුවක්වත් නැති නිසා අරහං පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ ඒ වගේම පින්නතුනි සියලු විද්‍යාවන් දැනගෙන ඒ විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාකරණ සම්පන්න සුන්දර ගමන් නැති නිසා සුන්දර නිවනට වැඩම කළ නිසා සුගතෝ සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකයන්ගෙන් නිතර වුණා ලෝකවිදු ඒ වගේම দমনය කරන්න අපහසු ඕන පුද්ගලෙක් උන්වහන්සේ দমনය කළා අනුත්තර පුරුෂ ධම්මසාරති දෙවියන්ට මිනිස්යන්ට උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වුණා සත්තා දේව මනුස්සානම් ඒ වගේම මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කළා බුද්ධෝ මේ සියලුම බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා භගවා ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ ඒ නවාරහාදී බුදුගුණ අපි සිහි කරන්න ඕන. ඒ නවාරහාදී බුදුගුණ සිහි කරනකොට බය තති ගැනීම ඒ වගේම ලොම් දැහැ ගැනීම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් අපි හැම කෙනෙක්ම හිතට ගන්න ඕන මේ බුදුගුණ නවයයි නෙවෙයි. දැන් සමහරු හිතනවා බුදුගුණ නවයයි කියලා. පින්නතුනි බුදු ගුණ කියන එක ක්‍රියානිම කරන්න බෑ. මහා සාගරයට උපමා කරන්න බෑ. ඒ තරමට බුදු ගුණ විශාලයි. මේ නව ගුණයකට මේ බුදු ගුණ පින්නතුනි කොටු කරලා තියෙන අපට තේරුම් ගන්න. එහෙමනම් මේ අනන්ත බුදු ගුණ සමුදාය අපි සිහි කරන්න ඕන. ඊළඟට පින්නතුනි අපිට දැනෙන විදිහට තථාගතයන් වහන්සේගේ ගුණ අපි නිරන්තරයෙන්ම සිහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒක බෞද්ධයන්ට ලොකු පිළිසරණක්. තේරෙන විදිහට කියලා කිව්වේ ඒ බුදුරජාණන් වහන්සේගේ සතු ඒ අදි සීලය ගැන අපි නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕන. අදි සීලය කියලා කියන්නේ සීලය කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයටනේ. අධිශීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන සීලයක් මේ තුන් ලෝක ධාතුවේම නැහැ. ඒක අපට හොඳට තේරෙනවා මේ විනය පිටකේ පරිශීලනය කරනකොට මේ විනය ශික්ෂාපද දිහා බලනකොට බුදුරජාණන් වහන්සේගේ අධිශීලයේ පිළිබඳව අපට හොඳට දැනෙනවා. එහෙමනම් පින්නතුනේ අධිශීලය මෙනෙහි කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ සතු ਸਰුවඥතා ඥාණය අපි හොඳට මෙනෙහි කරන්න ඕන. අපි වගේ කෙනෙකුට ඒ ਸਰුවඥතා ඥාණය තේරුම් ගන්නවා කියන එක ලෙහිසි නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ਸਰුවඥතා ඥාණය තේරුම් ගන්නට නම් උන්වහන්සේගේ ධර්මය පිළිබඳව අපට වැටහීමක් තියෙන්න ඕනේ. පින්නතුරු දැන් පටිච්චසමුප්පාදේ වගේ ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය ගැන අපට පුදුම හිතෙනවා. එහෙමනම් අපි මේ ධර්මයේ ඉගෙනගෙන මේ පටිච්චසමුප්පාදේ වැනි ධර්ම මෙනෙහි කරනකොට තථාගතයන් වහන්සේගේ ඒ ਸਰවඥතා ඥානය ගැන අපට වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සතු ඒ අදි ප්‍රඥාව ගැන අපි හිතන්න ඕන. අදි ප්‍රඥාව කියලා කියන්නේ දැන් මෙතන නොයේ වෘත්තිකයෝ ඉන්න පුළුවන්. ඉතින් මේ වෘත්තිකයන් පින්නතුනේ වැඩ කරන්න පුළුවන් එයාට කාලයක් තියෙනවා. දැන් බලන්න හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ වෛද්‍යවරයාට වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ කොච්චර දක්ෂ වුණත් අපි යාට සත්කමක් දෙන්නේ අපි කියනවා ඒගොල්ලෝගේ කාලය ඉවරයි කියලා. මොකද ඒගොල්ලෝගේ ප්‍රඥාව පිරිහිලා යනවා. නඩු දිනවන නීතිඥයෙක් ඉන්නවා. නමුත් අවුරුදු 50 අවුරුදු 70ක් 80ක් ගියාට පස්සේ අපි යාට නඩු දෙන්නේ නැහැ. යාට නඩු දුන්නොත් හොඳට හිතී. මොකද එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. ඊළඟට පින්නතුන හොඳට උගන්වන්න පුළුවන් දක්ෂ ගුරුවරු ඉන්නවා. හැබැයි ඉතින් අවුරුදු 80ක් විතර ගියාට පස්සේ යාට උගන්වන්න පුළුවන්ද? බෑ. එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. උන්වහන්සේ කොතර වයසට ගියත් තමන් වහන්සේගේ ਸਰවඥතා ඥානය පිරිහෙන්නේ නැහැ. ධර්මයේ සඳහන් වෙනවා සරියොත් මහ රහතන් වහන්සේ වගේ ශ්‍රාවකයන් හතර දෙනෙක් එකතු වෙලා ගැඹුරු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අවුරුදු 100ක් ඇහුවත් ඒ මහලු සරුවත්ඥන් වහන්සේට කිසියම් බාධාවකින් තොරව උත්සාහයකින් තොරව ඒවට උත්තර දෙන්න පුළුවන් කියනවා. එහෙමනම් අදි ප්‍රඥාව කියලා කියන්නේ අපේ ප්‍රඥාව වයසට යනකොට පිරිහෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිරෙන්නේ නැහැ. ඊළඟට පින්නකනේ අපට මෙනෙහි කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන විදිය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගොවියෙක් ආවොත් ගොවිකම ගැන කතා කරනවා. ගොවියා දන්නේත් නෑ අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා. ගොපල්ලෙක් ආවොත් ගොපලකම ගැන කතා කරනවා. අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා. ඊළඟට පින්නතොනි වෙලෙන්දෙක් ආවොත් වෙනදාම ගැන කතා කරනවා චතුරාර්ය සත්‍යයට එනවා. දේශපාලඥෙක් ආවොත් රාජතාන්ත්‍රණය පිළිබඳව කතා කරනවා අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා. බුදුරජාණන් වහන්සේට පුදුම හැකියාවක් තියෙනවා මේ සත්‍යයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. දැන් බලන්න අපි හැමෝම දන්න කතාවක් තමයි කිසා ගෞතමගේ කතාව. මේ අම්මගේ දරුවා මැරුණාම මේ අම්මා මේ දරුවා වඩාගෙන තැන් තැන් වලට දිව්වනේ. ඉතින් වෛද්‍යරු බලලා කියනවා ළමයා මැරිලා. අම්මා බාරගත්තේ නෑ. ඒක මිනිස්සෙක් හිතුවා මේ අම්මට මේ අසාර්ථේ කියලා දෙන්න අපට පුළුවන් කමක් නෑ. කිව්වන්න සවැත් නුවර ජේතවනාරාමේ ඉන්නවා හොඳ වෛද්‍යවරයෙක් ගිහින් හම්බෙන්න කිව්වා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ශ්‍රී පාද පත්ම මූඩේ ළමයා කියලා කිව්වනේ ස්වාමීන් මගේ දරුවා කතා කරන්නේ hina වෙන්නේ කිරි බොන්නේ මගේ දරුවා සූපත් කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ බලන්න සාරවත්නතා ඥාණය උන්වහන්සේ ටිකක් හොඳට මේ මැරිච්ච දරුවා පරීක්ෂා කළා පරීක්ෂා කරලා ලෙඩා බාරගත්තා දැන් බලන්න මේ අම්මා ඍණාත්මක පැත්ත හිටියේ. දැන් මේ ඇත්තන්ට උනත් තමන්ගේ කෙනෙක් වෛද්‍යවරු ඔක්කොම අතහරිනකොට කවුරු හරි වෛද්‍යවරයෙක් බාර ගන්නකොට ඒක ලොකු සතුටක්. මේ අම්මටත් ඒ සැනසීම ලැබුණා. ටිකක් කාලය අරගෙන බුදුරජාණන් වහන්සේ මේ අම්මට කියනවා නැගණිය හැබැයි මේකට බෙහෙතක් ඕන කරනවා. මේ අම්මට තවත් සතුටු යන්නේ ස්වාමීන් ඕන බෙහෙතක් හොයලා දෙන්නම්. තවත් ටිකක් කාලය අරගෙන බුදුරජාණන් වහන්සේ කියන නැගණිය අබ ටිකක් තමයි ඕන කරන්නේ. දරුවා වඩාගෙන අබ හොයන්න යනවා. අබ හොයන්න යනකොට බුදුරජාණන් වහන්සේ නැගණිය පොඩ්ඩක් නවතින්න ඔය අබ ටික ඕන කවුරුත් නොමලගේකින් බලන්න මෙතන ලොකු මනෝවිද්‍යාවක් තියෙනවා. දැන් මේ අම්මට මේකත් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් බලන්න මුලින්ම ලෙඩා බාරගත්තා. සනීප කරන්න පුළුවන් වගේ හැඟෙව්වා. බෙහෙතක් කිව්වා බෙහෙතේ නම කිව්වා ඊළඟට කිව්වා හදයි මේ බෙහෙත ඕන කවුරුත් නොමලවේ කිව්වා මේ අම්මා පින්නතුන ඔය කියන විදිහට පළවෙනි ගෙදරකට ගියා අබ ටිකක් ලැබුණා ඉතින් ඇහුවා මේ ගෙදර කවුරු හරි මැරිලා ඉන්නවද අනේ අපේ දරුවෙක් මරුණා එහෙනම් එපා කිව්වා ඉතින් තව ගෙයකට ගියා ඒ ගෙදරක් කවුරු හරි මැරිලා ඉතින් මම හිතන විදිහට මේ අම්මා ගෙවල් 100කට විතර යන්න ඇති ඉතින් මෙයාටම සංක්‍රීය තේරුණා මේ මරණය කියන එක කාටත් පොදු ධර්මතාවයක්. දරුවා සොහොනට ගිහින් දැම්මා. අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අම්මා තමයි රූක්ෂ චීවර දරු භික්ෂුණීන් අතර අග්‍රතානාන්තර ලැබපු තිසාගෝතමී පිරිණින් වහන්සේ. බලන්න පින්නතුනි දැන් අපේ ළඟට එහෙම අම්මා කෙනෙක් ආවා නම් ඔහොම දරුවෙක් මැරිලා අපි මොකද කියන්නේ? අපි කියයි අනේ මෑණියෝ හිත හදාගන්න කියලා. නමුත් හිත හැදෙන්නේ නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ අම්මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවපු විදිහ. ඒ නිසා පින්නතුනි මේ විදිහට Tamanta තේරෙන විදිහට ඒ බුදුගුණ මානසිකාරයේ නිතරම අපි යෙදෙන්නට ඕන. ඒක අපට ලොකු ආරක්ෂාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මාව සිහි කරගන්න බැරි වුණොත් මොකද අර දෙවියෝ සක්දෙවතුන් දෙවියන්ට ප්‍රකාශ කරපු විදිහටම බුදුරජාණන් වහන්සේ වදාරනවා මාව සිහි කරගන්න බැරි වුණොත් ධර්මය මෙනෙහි කරන්න. ධර්මය මෙනෙහි කරන්නත් බැරි වුණොත් මහා සංඝරත්නය මෙනෙහි කරන්න එතකොට බය තැති ගැනීම ලොම් දැහැ ගැනීම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට හේතුව වශයෙන් උන්වහන්සේ අවධාරණයෙන් දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ විතරාගෝ විතදෝසෝ විතමෝහෝ තථාගත බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා ද්වේෂය දුරු කළා මෝහය දුරු කළා කෙලෙස් බිඳුවක්වත් නැහැ ඒ නිකලස් උත්තමයා මෙනෙහි කරනකොට ඒ ධර්මය මෙනෙහි කරනකොට ඒ සංගයා මෙනෙහි කරනකොට බය තැති ගැනීම, ලොම් දැහැ ගැනීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් බලන්න පින්නතුණිය දීඝවාපී චෛත්‍යයේ හුණු පිළියම් කරන වෙලාවේ භික්ෂුන් වහන්සේලාත් ওই චෛත්‍ය උඩට නැගලා හුණු පිළියම් කරන හුණු ගානවා. හතරක් කොටුවේ හුණු ගගා හිටපු ස්වාමින් වහන්සේ නමක් කකුල ලිස්සලා සෛත්‍යයෙන් පහළට ඇදගෙන වැටෙනවා. ඉතින් පහළ ඉන්න බිත්තුන් වහන්සේලාට කරගන්න දෙයක් නැහැ. මේ බිත්තුන් වහන්සේලා කෑ ගහලා කියනවා ඇවැත්නි ආශිතුන් වහන්සේ දඩක්ගේ සිහි කරන්න කියලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ වැටෙන ගමන් උන්වහන්සේට තුරුණුවන් මතක් වෙන්නේ නැහැ. උන්වහන්සේ සිහි කරන්නේ මොකක්ද? අනේ මට දඩංග සූත්‍රයේ පිහිටයි කියලා හිතනවා. එහෙම හිතනකොටම පින්නතුනි චෛත්‍යයේ ගල් දෙකක් ඉස්සරහට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ එතන රැඳෙනවා. ඊට පස්සේ එතන හිටපු අය නිමන් තියලා මේ ස්වාමීන් වහන්සේ හිමීට බිමට ගන්නවා. ඉතින් එහෙමනම් මේකෙන් තේරෙනවා පින්නතුනි දජග්ග පිරිත ඒ තරම් ආනුභාව සම්පන්න පිරිතක්. දැන් ඉස්සර අපේ ලංකාවේ තුන් සූත්‍රයේ හැටියට බොහෝ දෙනා පිරිත්වලට යොදාගත්තේ කරණීයමෙත් සූත්‍රයක් රතන සූත්‍රයක් දඩංග පිරිතක් පසු කාලයේ තමයි මංගල සූත්‍රය එකතු වුනේ නමුත් පින්නතුනි දඩංග පිරිත බයක් ඇත ගැනීමක් ලොම් දැහ ගැනීමක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම සිහි කරන්න ඕන ඊටාම වටිනා පිරිත් දේශනාවක් ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති